ආයුබෝවන් යහපතක්ම වේවා තෙරුවන් සරණ වේවා සියස රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ගුරුවදන් සිසුමුවෙන් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන අදත් මෙලෙසට අපට අරඹන්නට අවසර එමත් එන්නේ තාමත්ම ගෞරවයෙන් අද දවසෙත් සුපුරුදු විලසට සදහ මසුනට දම් දෙසුමට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේව පාද නමස්කාර පූරකව ගරුසිතින් බැතිසිතින් මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා හැමදාමත් වගේම අපි අපේ වැඩසටහනේ ආරම්භයේදීම සියස මාධ්‍යාලයේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ.යු. අධිකාරම් මැතිතුමන්, එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය, පරිපාලන අධ්‍යක්ෂ සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු වැඩසටහනේ නිෂ්පාදකතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා විතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ අවැසි සියලු දර්ශන තල අපට මෙලෙසින් ගෙන ඉන්නට සහ වැඩසටහන ඉදිරියෙන් ඉදිරියට කරගෙන යන්නට අවැසි අනුශාසකත්වයේ අවවාද ඔවුන් නිතැතින්ම තිලන කරන නිසා. ඉතින් සියලුම දෙනාව මෙලෙසින් සිහිපත් කරමින් එසේනම් අපි සූදානම් වෙනවා අද දවසේ අපේ වැඩසටහනට අවතීර්ණ වන්නට. ඉතින් අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම මෙන්න මේ ධර්ම පුස්තකය මේ වන විටත් ඔබ හොඳින්ම දන්නවා මේ ධර්ම පුස්තකය සිය පන්හිඳෙන් රචනා කරන්නට යෙදුනේ මහාචාර්ය අතිපූජනීය රේරුකාණි චන්ද විමල නායක ස්වාමින්වයන් වහන්සේ. ඉතින් අද දවසේ අලුත් දවසේ වැඩසටහනට අපි අලුත් මාතෘකාවක් මේ ධර්ම පුස්තකයේ මීළඟ කොටස ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හාමුදුරුවනි අපිට අද යොමු වන්නට තිබෙන කොටස බවට පත්වන්නේ කුක්කුච්චය. එහෙම නැත්නම් කව් කෘත්‍ය කියන කාරණාව. බුදුදහමේ මේ පිළිබඳව විස්තර වෙන්නේ කොහොමද? අපේ හිත సంతානයේ මේ දේ තියෙනවාද කියන කාරණාව අපි වටහාගන්නේ කොහොමද කියන කාරණාවෙන් අපි හාමුදුරනේ අපට අඟමු. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේ අපි වංචක ධර්ම පිළිබඳ මේ සාකච්ඡාවේදී බොහොම වැදගත් මාතෘකාවක් අද අපිට තියෙන්නේ කතා කරන්න. ඇත්තට මේක ධර්මානුකූලව එහි වචනය හුඟක් දෙනාට එච්චර පුරුදු නැතුව ඇති කුක්කුච්චේ කියනකොට නමුත් බොහෝ දිනාට මේක හුරු පුරුදු වචනය තමයි පසුතැවීම කියලා කිව්වහම. එතකොට ධර්මයේහි නීවරණ ධර්මයක් හැටියට කියවෙනවා උද්දච්ච කුක්කුච්ච නීවරණ. ඒතකොට උද්දච්ච කියලා කියන්නේ මනසෙහි සැලෙන ගතිය, කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ගතිය. එතකොට මේ සැලෙන ගතිය සහ තැවෙන ගතිය දෙක එකට තමයි ඇති වෙන්නේ. දැන් අපි පහුගිය සතිවල ශහන් මහත්තයා කතා කළානේ තීන මිද්දේ පිළිබඳව. ඒතකොට තීන මිද්දේ කියලා කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒ දෙකම නිතතින් එකට යෙදෙන නිසා තමයි ඒක එක් නීවරණයක් හැටියට දක්වන්නේ. එතකොට ඒ වගේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ චෛතසික ධර්ම දෙකක්. ඒ දෙකම එකට යෙදෙන නිසා නීවරණ ධර්මයක් හැටියට දක්වනකොට උද්දච්ච කුච්ච එකටම කතා කරනවා. නමුත් මෙතන විශේෂයෙන් වංචක ධර්ම කතාවේදී ඒ කුකුච්චය කියන ධර්මය වෙනම කතා කරනවා. මොකද ඒක වඩා ප්‍රබලව අපේ මනසෙහි මතුවෙන කාරණයක් නිසා. ඒතර කුකුච්චය කියලා කියන්නේ තැවෙන ගතිය. ඒක පසුතැවීම කියලා හඳුන්වන්නේ ඒ තැවීම ඇති වෙන්නේ යම් ක්‍රියාවකට පසුව. ඒ කියන්නේ අපට යම්කිසි කුසලයක් කරගන්නට නොහැකි වුණොත් මේ කුසලය කරගන්න බැරි වුණානේ කියලා ඒ අවස්ථාව පසු වුණාට පස්සේ තමයි තැවීම ඇති වෙන්නේ. ඒ නිසා තමයි ඒක පසුතැවීම කියලා කියන්නේ. ඒ වගේම යම්කිසි වරදක් අපි අතින් සිද්ධ වුණොත් ඒ වරද සිද්ධ වුණාට පස්සේ ඒ සම්බන්ධව ඇති වෙනවා යම්කිසි තැවීමක් මනසේ ඒ තැවීම තමයි පසුතැවීම නැත්නම් පශ්චාත්තාපයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ නොකල කුසල් පිළිබඳවත් කළ අකුසල් පිළිබඳවත් පසුව ඇති වෙන තැවීම හෙවත් පශ්චාත්තාපය තමයි ධර්මයේහි කුක්කුච්ච කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට නායක හැම්දුරෝ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. පාපයක් කළෙමි කළ පාපය ගැන තැවීමද මට කුසල් කරන්නට නොපුළුවන් වී යයි නොකල කුසලය ගැනද පසුතැවීමද කුක්කුච්චයි. සමහරු සමහර විට නොකල පාපය ගැන හා කළ කුසලය ගැනද පසුතැවෙති. එය අයථාව කුක්කුච්චයි. දැන් අපි අර මානය ගැන කතා කරනකොට ශහන් මහත් අපි කතා කළා යථාව මානය සහ අයථාව මානය කියලා. ඒ කියන්නේ ඇත්තටම තමන් ළඟ තියෙන යම්කිසි උසස් ගුණාංග පහත් ගුණාංග එක්කලා අනිත් අය සංසන්දනය කරලා මම අනිත් අයට වඩා උසස්ය පහත්ය කියලා හිතනවා නම් පවතින කරුණක් සම්බන්ධව ඒක යථාමානයි. නමුත් එහෙම නැතුව නිකන් අර පුහු උද්දච්චකමක් ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ තමන් ළඟ ඒ බඳු උසස්කමක් නැහැ. නමුත් අනිත් අයට වඩා තමන් උසස් කියලා නිකන් හිතා ගන්නවා. එතකොට ඒක ඇති කරුණක් නිසා නෙමෙයි නැති කරුණක් සම්බන්ධව ඇති වෙන මාන්න. ඒක තමයි ආයතාව මානය කියලා කිව්වේ. අන්න ඒ වගේ මේ කුක්කුච්චයත් දෙවිධයකට ඇති වෙන බව නායක හඳුරෝ සිහිපත් කරනවා. එකක් තමයි ඒ යථා පරිදි කියන්නේ ඇත්තටම තමන් අතින් අකුසලයක් සිද්ධ වුණා. ඒ සිදු වුණු අකුසලය පිළිබඳව තමන් තැවෙනවා. එතකොට තැවීම කොහොමත් සුදුසු නැහැ. නමුත් ඒ කලා කුසලය සම්බන්ධව ඒක ගැන කල්පනා කරමින් තැවෙන ගතිය කරුණක් පදනම් කොටගෙන ඇති වෙන තැවීමක්. හැබැයි සමහරුන්ට එහෙම අකුසලයක් කරන්නේ නැතුව තමන් හිතා ගන්නවා මගේ අතින් අකුසලයක් වුණාය කියලා. වුණාය කියලා හිතාගෙන ඒක ගැන තැවෙනවා. ඊළඟට තමන් කුසලයක් කළා. හැබැයි ඒ කුසලය හරියට කරගන්න බැරි වුණා කියලා ඒක හරියට කරලා තියෙනවා. ඒක හරියට කරගන්න බැරි වුණා කියලා තමන් හිතනවා. ඒ හිතන නිසා ඒ තමන්ගේ අදහසට අනුව Tamanට යම්කිසි පසුතැවීමක් ඇති වෙනවා. එතන මේ විදිහට සමහර කෙනෙකුට නොකල පාපය පිළිබඳවත් හැබෑවටම කළ කුසලය පිළිබඳවත් නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් නිවැරදි සති සම්පජඤ්ඤයක් නැතිකම නිසා ඒවා සම්බන්ධවත් පශ්චාත්තාවපයන් ඇති වෙන්නට පුළුවන්. ඒක අයථාව කුක්කුච්චයයි. ඒ කියන්නේ නුසුදුසු කරුණෙහි පශ්චාත්තාපය ඇතිවීමයි. දැන් සුදුසු කරුණෙහි පසුතැවීමක් ඇති වුණත් නොසුදුසු කරුණෙහි පසුතැවීමක් ඇති වුණත් ඒ දෙකම පසුතැවීමමයි. ඒ දෙකම අකුසලයක්. ඇයි ඒක අකුසලයක් වෙන්නේ? ඒක ද්වේෂ මූලික සිතක්. ඒ කියන්නේ පසුතැවීම කියලා කියන්නේ යමක් සිද්ධ වුණා ඒක සිදු නොවුණා නම් හොඳයි කියලා Tamanට හිතෙනවා. තමන් වරදක් කළාය කියලා Tamanට හිතෙනවා. එතකොට ඒ සිතුවිල්ලත් එක්කලා අර සිද්ධිය අරමුණු කරමින් නැවත නැවත අපේ මනස ඒකත් එක්කලා ගැටෙනවා. ඒ ගැටීම තමයි පසුතැවීම හෙවත් කුක්කුච්චය හැටියට මතුවෙන්නේ. ඒ නිසා පසුතැවීම හොඳ කාරණයක් නෙමෙයි. ඒක වරදක් හේතු කොටගෙන පසුතැවුණත් වරදක් යයි කියලා හිතාගෙන පසුතැවුණත් පසුතැවීම අකුසලයක්මයි කුමක් නිසාද? ඒක ද්වේෂ මූලික සිතක් නිසා. දැන් පින්නතුන් අහලා ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි වැඩ සිටි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් දීර්ඝ කාලයක් ඊටාම සදහැසිතෙන් යුක්තව සීලය ආරක්ෂා කළා. එතකොට උන්වහන්සේ උපසම්පදා භික්ෂුවක්. එතකොට උපසම්පදා භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා ජීවි ගහක කොළයක් මලක්වත් කඩන්නට එපයි කියලා. එතකොට ඒක උපසම්පදා භික්ෂුවගේ විනයට සම්බන්ධ කාරණා. ඒතර සාමණේර භික්ෂුවක් ගහක කොළයක් මලක් කැඩුවයි කියලා ඒක වරදක් වෙන්නෙත් නැහැ. ගිහියෙක් එහෙම කළයි කියලා වරදක් වෙන්නෙත් නැහැ. ඉතින් උපසම්පදා භික්ෂුවකටත් ඒකෙන් වරදක් කියන එකෙන් අදහස් කරන්නේ පාපයක් කියන එක නෙමෙයි. දැන් අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන අදහසින් සදහසිතින් ගෞරවයෙන් මල් ටිකක් කැඩුවාම එතන කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි කුසලයක් සිද්ධ වුණාට ඇවතකුත් සිද්ධ වෙනවා ඒත් එක්ක. මොකද්ද සිද්ධ වෙන්නේ? නැවත බුදුරජාණන් වහන්සේ එපා කියලා පනවපු ඒ පැනවීම අතික්‍රමණය කළ නිසා. ඒ ඒකට අනුගත වුණේ නැහැ. එපා කිව්ව දෙයක් කළා. ඒක වරදක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන මල් පූජා කරන අදහසින් ගහෙන් මල් ටිකක් නෙළුවොත් ඒක කුසලයක්. එතකොට සමහර ඇවත් කුසල් කුසලයක් වෙනවා නමුත් ඇවතක් වෙනවා සමහර ඒවා අකුසලයකුත් වෙනවා ඇවතකුත් වෙනවා. දැන් සතෙක් මැරුවොත් අකුසලයකුත් වෙනවා ඇවතකුත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට දැන් මේ භික්ෂුන් වහන්සේ දීර්ඝ කාලයක් තමන්ගේ සීලය ආරක්ෂා කළා අර වගේ පොඩි ඇවතක්වත් සිදු නොවි. ඒතර දවසක් ගඟකින් එතර වෙන්නට යන අවස්ථාවේ පාරුවකට ගොඩ වුණා. ඒ ළඟ තිබිච්ච ගහක අත්තක් අතින් අල්ලගෙන එකවරම පාරුව ලිස්සලා එහාට යනකොට අර අල්ලගෙන හිටපු අත්තෙන් කොළ ටික කැඩිලා ආවා අතට. එතකොට දැන් මේක උන්වහන්සේ හිතාමතා ඒ ගහේ කොළ කැඩුවත් නෙමෙයි. ඒ නිසා ඇත්තටම එතනදී අවතක් සිද්ධ වෙන්නේත් නැහැ. එතකොට හිතාමතා අපි හිතමු කැඩුවා නම් අවතක් සිද්ධ වෙනවා. ඒක ඇවැද්දසාගෙන පිරිසිදු වෙන්නට පුළුවන්. දැන් උන්වහන්සේ හිතාගත්තා මගේ අතින් වරදක් උණයි කියලා. ඊට පස්සේ ඒක ගැන උන්වහන්සේට පසුතැවීමක් ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ අපවත් වෙන අවස්ථාවෙත් උන්වහන්සේට මේක තමයි සිහිපත් වුනේ. මම මෙච්චර හොඳට පරිස්සමෙන් සිල් ආරක්ෂා කරලා මගේ අතින් මෙහෙම වරදක් සිද්ධ වුණා නේද? මගේ සීලය පිරිසිදු නැහැ නේද කියලා. එතකොට මේ පශ්චාත්තාවපයත් එක්කලාම උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා ඒ ගහ යටම නාගයෙක් වෙලා උපන්නා. එතකොට නාගයෙක් වෙලා උපදින්න ඒ හාමුදුරුව කරගත්තු කර්මය කොලේ කඩපේක නෙමෙයි. ඉතින් කොලේ කඩපු කොලයක් කඩලා නාගයෙක් වෙනවා නම් ඉතින් ගස් කපපුවාම කොහෙ උපදින්නේ? එතකොට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි එතන උනේ මම කොලයක් කැඩුවා ඒක වරදක්ය ඒකෙන් මං මගේ සීලය පළුදුනාය කියලා උන්වහන්සේ ඇති කරගත්තු පශ්චාත්තාපය නිසා තමයි අර දුර්වල ආත්ම භාවයක් ලබන්නට හේතුනේ. ඉතින් අන්න ඒ වගේ හැබෑවටම වරදක් සිද්ධ වෙලාද නැද්ද කියන එක වෙනම කාරණයක්. වරදක් සිදු වුණත් නොවුණත් මගේ අතින් වරදක් උනාය කියලා හිතමින් තැවෙනවා නම් එතන සිද්ධ වෙන්නේ අකුසලයක්. සැබෑවටම කුසලයක් කරලා නමුත් මට මේ කුසලය හරියට කරගන්න බැරි වුණානේ කියලා තැවීමක් ඇති වෙනවා එතන කුසලයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් පශ්චාත්තාපයේ කුසලයේ මූලික කොටගෙන පශ්චාත්තාපයක් ඇතිවීමේ නැවත අකුසල් ජනිත කරගන්නවා. ඉතින් මේ පසුතැවීම කියන එක ඇති වෙන්නේ ශහන් මහත්තයා මේ එක්තරා මධ්‍යම පිරිසකට. ඒ කියන්නේ කිසිම ප්‍රඥාවක් නැති පින්පව් පිළිබඳව හැඟීමක් නැති පුද්ගලයාට තමන් කළ අකුසල් පිළිබඳව එහෙම පසුතැවීමක් ඇති වෙන්නේ ඒ මිනිස්සු කල්පනා කරන ඉතින් වැරද්දක් වුණා. ඉතින් ඒක ඇත්තටම වැරද්දක් හැටියට දකින්නේ නැහැ සමහරව. දැන් මට මට ගහන්න ආවා ඒ නිසා මං ගැහුවා. එතකොට ඒ සත්තුන්ගෙන් මට කරදරයි ඒ නිසා මං මරලා දැම්මා. එතකොට තියෙන මිනිස්සුන්ගෙන් හොරකම් කළාට ප්‍රශ්නයක් නැහැ. මේ මිනිසුන්ට තියෙනවා අපිට නැහැ. අප නැති අපි කොහොමද ජීවත් වෙන්නේ? නිසා තියෙන කෙනාගෙන් හොරකම් කළාට කමක් නැහැ. එතකොට මට වෙන පාඩුව වළක්ව ගන්න මම බොරුවක් කිව්වා. එතකොට ඒවා ලෝකයේහි අර අකුසලය ගැන පාපය ගැන තරම් තැකීමක් නැති කෙනාට ඒවා ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒවා ගැන පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ හොඳට සිහිය නුවණ ප්‍රඥාව ඇතුව ධර්මය ගැන, Tamanගේ සිත ගැන හොඳට සැලකිලිමත්ව කටයුතු කරන පිරිපුන් ප්‍රඥාවක් ඇති අයටත් පසුතැවීම් ඇති වෙනව අඩුයි. මොකද ඒ තැනැත්තා හොඳට සිහි කල්පනාවෙන් කටයුතු කරනවා කුසලය අකුසලය හොඳට තේරුම් අරගෙන තියෙනවා පින්පව් සිදුවෙන හැටි දන්නවා තමන්ගේ හිතේ අකුසල් මතුවෙනකොට ඒවා වළක්වා ගන්න හැටි දන්නවා යම් අකුසලයක් සිද්ධ වුණා නම් ඒ අකුසලය දැන් නොවුනා කරන්න බෑ. ඒතකොට සිදුණු අකුසලයේ සිදුණා. ඒක යටපත් කරන්න තමන් මොනවද කරන්න ඕන කියලා එතනත්තා දන්නෝ. එතකොට අන්න ඒ වගේ ප්‍රඥාවෙන් යම්කිසි විශාරදත්වයක් ඇති වෙනකොට ඒ තනත්තාටත් පශ්චාත්තාපය අඩුයි. ඔය ඔය දෙපිරිස අතර ඉන්න අයට තමයි පසුතැවීම වැඩි. ඒ කියන්නේ පින්පව් ගැන සැලකිල්ලකුත් තියෙනවා. හැබැයි ඒවා පිළිබඳ හොඳ ਵਿਚාරපූර්වක අවබෝධයකුත් නැහැ. එතකොට පින්පව් ගැන සැලකිල්ලක්ම නැත්තම් ඒත් පසුතැවීම ඇති වෙන්නේ නැහැ. පව් කරගන්නවා තැවෙන්නේ නැහැ. එතකොට තව සමහර කෙනෙක් පව්කම් සිද්ධ වෙන්නට ඉඩ තියන්නේ එහෙම නැත්නම් පව් සිදු වුණත් ඒක යට කරගන්න ක්‍රමය දන්නවා. ඒතර ඔය දෙපිරිසටම නෙමෙයි බහුලව පසුතැවිලි ඇති වෙන්නේ ඔය මැද කණ්ඩායමට. ඒ කියන්නේ කුසල් අකුසල් ගැන යම්කිසි අදහසක් තියෙනවා, සැලකිල්ලක් තියෙනවා, අකුසලේ වළක්වා ගන්න ඕන, කුසල් වඩන්න ඕන කියලා යම්කිසි හැඟීමක් තියෙනවා. නමුත් ඒකට ප්‍රමාණවත් පරිදි සිහිය, නුවණ, ප්‍රඥාව, වීරය මේවා අවදි කරගෙන නැහැ. ඒ වගේම නිවැරදි ප්‍රත්‍යවේක්ෂණයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ කණ්ඩායමකට තමයි බහුලව මේ කුක්කුච්චේවත් පසුතැවීමේ අකුසලයේ සිද්ධ වෙන්නේ. එතකොට අපි මූලික පැහැදිලි කළේ පසුතැවීම කියන්නේ මොකක්ද කියලා. ඒක වංචක ධර්මයක් ඇටියට ඇති වෙන හැටි තමයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. නොකල කුසල් පිළිබඳවත් කළ අකුසල් පිළිබඳවත් කෙනෙකුගේ හිතෙහි ඇතිවන පශ්චාත්තාපය නොයසේනම් පසුතැවීම කුක්කුච්චේ කියන කාරණාව හා බැඳෙනවා නොයසේනම් මෙහි අර්ථය බවට පත් වෙනවා කියන කතාවයි අපේ හම්දුරන් වහන්සේ පැහැදිලි කිරීමක් කළේ ධර්මානුකූලව. ඉතින් අපි වැඩිදුරටත් තවදුරටත් කුක්කුච්චේ හෙවත් නැත්නම් අපි කතා කරන කෞකෘත්‍ය කියන කාරණාව පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා. මේ වංශක ධර්මයන්ට හසුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පැහැදිලි කරගන්නට සූදානමින් ඊට පෙර අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමෙන් අනතුරු අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා. සියස රූපවාහිනී මැදිරියට. අපි කතා බහට ලක් කරමින් සිටියේ කුක්කුච්චය කියන දහම් කාරණාව පිළිබඳව. හිතෙහි ඇතිවන පසුතැවීම නොයසේනම් පශ්චාත්තාපය. අපට කළ අකුසල් ගැනත් නොකළ කුසල් ගැනත් වරින් වර විටින් විට මේ தත්ත්වය ඇතිවන්නට පුළුවන්. එතකොට පසුතැවීම කියන කාරණය අකුසල ධර්මයක් ලෙසට නම් වෙනවා. එය පසුතැවීම නොකළ යුතු දෙයක්, පසුතැවෙන වැඩ නොකර සිටීම කළ යුතු දෙයක් බවට පත්වනවා. අපේ හැඳුරුවනේ දැන් කරුණාව කියන කාරණාව බුදුදහමේ ඉතාම අගය කරන ලක්ෂණයක් බවට පත් වෙනවා. දැන් කරුණාවේෂෙන් වංචක කුක්කුච්චය කියන කාරණාව තමයි අපිට මේ ඔස්සේ කතා කරනකොට ලැබෙන පළවෙනි නිමිත්ත. අපි ඒ ගැන පැහැදිලි කරගමු. ඔව් දැන් අපි මේ සමස්ත සාකච්ඡා පෙළේම මේ කතා කරන්නේ කුසල් වල ස්වરૂපය අරගෙන මතුවෙන අකුසල් සම්බන්ධවනේ. ඒ නිසා තමයි ඒවට වංචක ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ කුක්කුච්චේවත් පසුතැවීමත් බහුලව මේ කුසල වේසය ගන්නා වූ දුර්වලකමක්. ගාක් වෙලාට සමාජයේ අදහසක් තියෙනවා තමන් අතින් වැරද්දක් සිද්ධ වුනහම ඒක ගැන පසුතැවෙන එක උසස් ගුණයක් කියලා. ඒක තමන්ගේ අහිංසකකම එහෙම නැත්නම් ඒ වරද තේරුම් ගැනීම ඒ මනසක හැදිච්චකම හැදිච්චකම ඒ වරද පිළිගත්තාම එහෙම ඇත්තටම පසුතැවීමක් පසුතැවෙන්න ඕන එතකොට තමයි අයක හරියට වරද පිළිගත්තයි කියලා දැනෙන්නේ එහෙම නැත්නම් සමාජයක් ඉදිරියේ අපි නිකන් වැරද්දක් කරලත් ඒක ගැන කිසිම පසුතැවීමක් නැතුව ඉන්නවා නම් ඒක හොඳ නැහැ එතකොට සමාජයක් ඉදිරියේ අපි නිකන් හැදිච්ච කෙනෙක් ගුණවත් කෙනෙක් හැටියට ඉන්න නම් ඇත්තටම කළ වැරද්ද ගැන යම්කිසි පසුතැවීමක් ඇති වෙන්න ඕන. අන්න ඒ වගේ ආකල්ප හුඟක් වෙලාවට වැරදි අදහස් සමාජයේ තියෙනවා. එතකොට එහෙම හුඟක් වරදවා වටහාගත්තු කුසල වේශයෙන් මතු වෙන ඒ වගේම හිතාමතාම මතු කරගන්න දුර්වලකමක් තමයි පශ්චාත්තාපය කියලා. කුක්කුච්චය කියලා කියන්නේ. ඉතින් නායක හමුදුරුව මෙහිදී මූලිකව පැහැදිලි කරනවා ඒ කුක්කුච්චය කොහොමද කරුණාවෙහි ස්වરૂපයෙන් අපේ සිත් තුළ මතුවෙන්නේ කියලා. දැන් සහන් මහත්තයා මේ සමහර ක්ලේශ ධර්ම වංචක ධර්ම අපිට දුරු කරගන්න බැරි වෙන ප්‍රධාන හේතුව තමයි ඒ ක්ලේශ ධර්ම වංචක ධර්ම හැටියට මතුවීම. ඒතර වංචක ධර්ම හැටියට මතුවෙනකොට ඒක කුසලයක් හැටියට දැනෙන නිසා අපි ඒක වර්ධනය කරගන්න උත්සාහ කරනවා මිසක් දුරු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක තමයි මේ සමස්ත වංචක ධර්ම කතාවෙම තියෙන බරපතල කාරණේ. අපිට වරද වරදක් හැටියට පේනවා නම් දුර්වලකම දුර්වලකමක් හැටියට පේනවා නම් අපි ඒක ඉක්මනින් දුරු කරගන්න උත්සාහ කරනවා වංචක ධර්මවල ස්වභාවය තමයි ඒක වරදක් හැටියට නෙමෙයි පෙනෙන්නේ හොඳක් හැටියට කුසලයක් හැටියට ඒක අපිට ඊටාම ප්‍රකට වෙන අවස්ථාවක් තමයි මේ කුක්කුච්චය කියන එහෙම නැත්නම් පසුතැවීම කියන කාරණේ. එතකොට ඒ කරුණාවේශයෙන් කොහොමද ඇති වෙන්නේ කියලා නායක හඳුරු පැහැදිලි කරනවා මෙහිදී. Tamanට උපකාර කළ මාපියන්ට හා ගුරුවරුන්ටත් තවත් එවැනි අයටත් ප්‍රත්‍යපකාර වශයෙන් සැලකිලි නොකළ අය කෙරෙහි සමහර විට කරුණාවේශයෙන් කුක්කුච්චය ඇතිවේ. ඔව්හු බාල කලපටන් අපට උපකාර කළ අප දියුණු කළ අප කෙරෙහි අපමණ කරුණාවෙන් විසූ මවට පියාට ගුරුවරයාට සහෝදරයාට සහෝදරියට සැලකිල්ලක් කරන්නට නොලැබුණේ යයි ඔවුන් ගැන දයාව දක්වන්නා වූ ආකාරයෙන් පසුතැවෙති. කෝප වී හෝ ලාභය පිණිස හෝ සතුන් මැරු අයද කෝප වී අනුන්ට පීඩා කළ අයද සමහර විට මැරූ සත්වයන්ට හා පීඩා කරනු ලැබූ මිනිසුන්ට අනුකම්පා කරන ආකාරයෙන් කළ පාපය ගැන පසුතැවෙති. එසේ තැවීම හෙවත් කනගාටු වීම පාපය අඩු වීමට කරුණකයි සමහරු සිතත්. තෙමේම පාපයක් වූ කුක්කුච්ච කළ පාපයක් අඩු වීමට හෝ නැතිවීමට කරුණක් නොවේ. එතකොට නායක හඳුර හොඳට ඒක මෙතන විග්‍රහ කරනවා දැන් තෙමේම පාපයක් වූ කුක්කුච්චය කියන්නේ කුක්කුච්චය කියන්නේමත් පාපයක්. කියන්නේ පසුතැවීම කියන්නේම පාපයක්. හැබැයි සමහරුන්ගේ අදහසක් තියෙනවා පසුතැවුනහම පව් අඩු වෙනවා කියලා. ඉතින් නායක හඳුරෝ කියන්නේ පසුතැවීමමත් පාපයක් නම් කළ පාපයක් අඩු වෙන්න කොහොමද ඒක හේතු වෙන්නේ? ඒ නිසා පසුතැවෙන්න පසුතැවෙන්න පාපේ වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා වර්ධනය වෙන්නේ ඇයි? දැන් අපි අහලා තියෙනවානේ කළ කුසලයක් නැවත නැවත සිහි කරන්න සිහි කරන්න කුසලය වඩා ශක්තිමත් වෙනවානේ. ඒ කුසලය බලවත් වෙනවා. ඒයි බලවත් වෙන්නේ කළ කුසලය ගැන අපට සතුට උපදිනකොට නුවණ උපදිනකොට අපරචේතනා හැටියට නැවත නැවත කුසල් සිතුවිලි ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. දැන් කුසලයක්දී පූර්ව මුංචන අපර කියලා අවස්ථා තුනක් තියෙනවානේ. අවස්ථා තුනේදීම පෙර අවස්ථාවේදීත් හිත සතුටු වෙනවා නම් කරන අවස්ථාවේත් හිත සතුටු වෙනවා නම් කරලා ඉවර වුණාමත් ඒ ගැන සතුට සහ නුවණ ඇති වෙනවා නම් ඒ කුසලය වඩා ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි අකුසලය අපි නැවත නැවත පසුතැවීමෙන් යුක්තව සිහිපත් කරනකොට ඒක වර්ධනය වෙනවා. හැබැයි අකුසලය සතුටින් සිහි කළොත් ඒත් අකුසලය වර්ධනය වෙනවා. එතකොට අපි මේට ඉහතදිත් කතා කළා අකුසලය අපිට ගැලවෙන්න ටිකක් අමාරු කාරණයක්. කළ අකුසලය පිළිබඳව වරද පිළිබඳව තැවුනත් ඒක වර්ධනය වෙනවා. කළ අකුසලය හෝ වරද පිළිබඳව සතුටු වුණත් ඒක වර්ධනය වෙනවා. එතකොට එතන වරද පිළිබඳව සතුටු වීම වරදින් නිදහස් වෙන්නට කාරණයක් වෙන්නේ නැහැ. වරද පිළිබඳව පසුතැවීම ඒකෙන් නිදහස් වෙන කාරණයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද අපි කල යුත්තේ? කළ වරද වරද හැටියට නුවණින් තේරුම් අරගෙන නැවත ඒ බඳු වරදක් සිදු නොවෙන්නට ක්‍රියා කිරීම. එතකොට තමන් අතින් වරදක් වුණා කියලා වැටහෙනවා නම් ඒක අමතක කරලා හරියන්නේ අමතක කළොත් ඒ පුද්ගලයා කවදාවත් හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. කළ වැරද්ද වරදක් හැටියට දකින්න නැත්නම් පාපේ පාපේ හැටියට දකින්න නැත්නම් ඒ තනත්තාට පාපයෙන් වරදින් මිදෙන්න එයම බාධාවක් වෙනවා. ඒ මෝහය. එහෙම නැත්නම් ඒ වැරදි වැටහීම. ඉතින් පාපයේ හෙවත් වරද වරදක් හැටියට දකින්න ගත්තාම ඒ පිළිබඳව සංවේදීව අපේ මනසේ පසුතැවීම ඇතිවීමත් ස්වභාවික කාරණයි. එහෙමනම් අපි බෞද්ධයින් හැටියට කරන්න ඕන වරද අමතක කරන එකක් නෙමෙයි. ඒ වගේම වරද දැකලා පසුතැවෙන එකක් නෙමෙයි. වරද වරද හැටියට නුවණින් තේරුම් අරගෙන නැවත ඒ බඳු වරදක් සිදු නොවෙන්නට අපේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගැනීම. ඒක තමයි අත්දැකීමක් කරගන්නවා කියලා කියන්නේ. ඒ සිද්ධ වෙච්ච වරදින් අපි නැගිටින්න තියෙන එකම ක්‍රමය ඒකයි. එතකොට අන්න ඒ මාර්ගය තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් සමහරු උපාය මාර්ගයක් හැටියට කල්පනා කරනවා වරද්දක් වුණාම ඕක ගැන හිත හිතා ඉන්න එපා. ඕක අමතක කරලා දාන්න. දැන් ඉතින් ඒක වෙච්ච දේ වුණානේ. දැන් අපිට ඒක නොවුනා කරන්න බෑනේ. ඕවා ගැන හිතලා වැඩක් නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සු අතෙන් කොහොම වැරදි සිද්ධ වෙනවා, වැරද්දක් වෙනවා කියන්නේ මනුෂ්‍ය ගතියක්, සමාව දෙනවා කියන්නේ දේව ගතියක්. ඉතින් ඒ නිසා අපි මනුස්සයෝ නිසා අපි අතින් වැරදි වෙනවා. ඉතින් අපි ප්‍රත්‍යඥ වෙනවා. තාම කෙලස් නැසලා නැහැ. ඕවා ඉතින් සාමාන්‍ය දේවල් මම නම් ඕවා ගැන හිතන්නේවත් නැහැ කියලා අන්න එහෙම සමහරු ඒක අමතක කළා. ඉතින් යම් කිසි කෙනෙක් වරද අමතක කරනවා නම් ඒක නොසලකා හරිනවා නම් ඒ පුද්ගලයා යහපතට පැමිණේ කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නමුත් යම් කිසි කෙනෙක් ඒ වරද දැකලා පසුතැවෙනවා නම් ඒකිනුත් ඒ තැනත්තාට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මානුකූල පිළිවෙත තමයි කළ වරද පිළිබඳව නුවණින් දකින්නට ඕන එහි හේතුප්‍රත්‍ය දකින්නට ඕන ශහන් මහත්මයාට පහුගිය වැඩසටහනක අපි කතා කළේ සාධාරණීකරණය කරනවා කියලා. කියන්නේ මගේ අතින් වැරද්ද සිද්ධ වුණේ මේ මේ හේතු නිසා. එතකොට ඒක සාධාරණීකරණය කිරීමක් හැටියට නෙමෙයි හේතු දැකීමක් හැටියට දකින්න. ඒ කියන්නේ තමන්ව බේරගන්න තමන්ව නිවැරදි කරුවෙක් හැටියට ආවරණය කරන්න දරන උත්සාහයක් හැටියට නෙමෙයි මේ මේ හේතු සාධක නිසායි මගේ අතින් වරද සිද්ධ වුනේ. ඒ වෙලාවේ මම කෝපයෙන් හිටපු නිසා. එහෙම නැත්නම් මට ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් මානසික තත්වයක හිටියේ නැහැ. මං ආවේගකාරීව හිටියේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ මත්පැන් බීලා හිටියේ. ඒ වෙලාවේ නිකන් වෙන කෙනෙක් කියපු කතන්දරයක් ඔළුවේ තියාගෙන මුලාවටපත් වෙලා හිටියේ. අන්න ඒ බඳු දුර්වලකම් එහෙම නැත්නම් මම සිහියෙන් නෙමෙයි ඒ වෙලාවේ හිටියේ. මං ඒ ගැන නුවණින් කල්පනා කළේ නැහැ. අන්න ඒ වගේ දුර්වල සාධක නිසා තමයි මගේ අතින් වැරද්ද සිද්ධ වුනේ. එහෙමනම් නැවතෙම බඳු වරදක් සිදු නොවෙන්නට නම් මම කෙසේ ක්‍රියා කළ යුතුද කියලා ඒ වරද සිදුවීමේ හේතු ප්‍රත්‍යහරයට දැනගෙන නැවතෙම බඳු වැරද්දක් සිදු නොවෙන්නට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂණය අපට වැදගත් වෙනවා. හැබැයි අපට දැන් මේ தත්වෙන් මිදෙන්නට හුඟක් දුෂ්කර වෙන්නේ අර කුසල වේසයෙන් මේ පශ්චාත්තාපය මතුවෙන නිසා කුසල වේසයෙන් මතුවෙන එක ක්‍රමයක් තමයි කරුණා වේසය. ඒ කියන්නේ තමන් යම් කිසි කෙනෙකුට පීඩා කළා නම් නොසලකා හැරියානම් ඒ වගේම හානි කළා නම් ඒ හානියට පීඩාවට ලක්වෙච්ච පුද්ගලයා පිළිබඳව පසුකාලීනව අපට කල්පනා වෙනවා අනේ අහිංසක මනුස්සයාට මං එහෙම කළානේ අපරාධයේ අසරණ සත්තු මම මං ඉදිරිපත් වෙලා ඝාතනය කළානේ කියලා අර ඝාතනයට ලක්වෙච්ච පීඩාවට ලක්වෙච්ච ඒ පිරිස පිළිබඳව කරුණාව මතුවෙන ස්වરૂපයෙන් අපේ මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතකොට තමයි අපට මේ එන්නේ පසුතැවීමයි කියලා අපට හඳුනා ගන්නට බැරි වෙන්නේ. දැන් ශෝකයත් ওই විදිහටම මතුවෙනවා. අපි පෙර දිනකත් කතා කළා ඒ කියන්නේ දැන් මැරිච්ච කෙනා සම්බන්ධව අපිට ශෝකය මතුවෙනවා. ශෝකේ යට කරගන්න උත්සාහ කරනකොට ඒ පුද්ගලයාගේ ಗುಣ සිහි කරන ස්වභාවයෙන් ඒක මතුවෙනවා. අනේ මේ මනුස්සයා ජීවත් වෙලා ඉන්නකොට අපට කොච්චර උදව් කළාද? කොච්චර හොඳ කෙනෙක්ද? ඉතින් කෙනෙකුගේ ಗುಣ සිහි කිරීම වරදක් නෙවෙයිනේ. ඉතින් ඒ ಗುಣ සිහි කරන ස්වરૂපයෙන් ගිහිල්ලා ආයෙත් පසුතැවෙන්න පටන් අන්න ඒ වගේ මේ ශෝක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ පසුතැවීමත් අර ඒ අපේ අපෙන් යම්කිසි වරදක් කෙනෙකුට සිද්ධ වුණා කියලා හිතෙනවා නම් ඒ වරදට ලක් වෙච්ච පුද්ගලයා වරදට බඳුන් වෙච්ච පුද්ගලයා පිළිබඳව හැබෑවටම ඒ තැනත්තා කොච්චර පීඩාවක් විඳින්න නැද්ද කොච්චර අපහසුවකටපත් වෙන්නේ නැද්ද කියලා ඔහු හෝ ඇය පිළිබඳව එහෙම නැත්නම් ඒ සතා පිළිබඳව කරුණාවක් මතුවෙන ස්වરૂපයෙන් අපට ඒ සම්බන්ධව පශ්චාත්තාපය ඇති වෙනවා. ඒක තමයි කරුණාවේසයෙන් වංචක කුක්කුච්චයයි කියලා මෙහිදී හඳුන්වන්නේ. අපේ හමුදුරන් වහන්සේ මනාවට පැහැදිලි කරපු කාරණාව තමයි කරුණාවේශයෙන් වංචක වූ කුච්චය මෙතනදී අපි යම්කිසි කෙනෙක් පිළිබඳව හිතෙහි ඇතිවන සංවේදී භාවයෙන් නිරන්තරයෙන් අපි හිතන පතන සමාජය අනිකාගේ දුකේ තමාගේ නැතේ කඳුලක් උපදින සැබෑ සංවේදීතමින් පිරිසක්. නමුත් එලෙසින් උත්පාදනය වෙන ඒ යම්කිසි සහනශීලී බව මිත්‍රශීලී බව නොවේසේනම් අන් අය දෙස බලන කරුණාමුත බැල්ම නැත්නම් කරුණා ආකාරයේ බැල්ම යම් කිසේකින් ඒ වංචාවට නතු වෙන්නට පුළුවන් මේ ආකාරයට කියන වගයි උන්වහන්සේ සඳහන් කළේ. එතකොට මට මතකයට ආවා ත්‍රිරෝද රතවල පසුපස ගහලා තියෙන අපේ හම්දුරුවනේ හදවත තිබෙන්නේ මිනිසා රිදුමටය මිනිසා හැදෙන්නේ රිදෙන තරමටය කියලා. නමුත් දහමට අනුව යම්කිසි ලෙසකට පසුතැවීමට ඔබ ලක්වනවා නම් එතන ඔබේ ධර්ම මාර්ගයට බාධාවක් වන්නට පුළුවන්. එය වරද නිවැරදි කර ගැනීමට නොවේ නම් ඒ පසුතැවීම ඔබ ඔබේ ජීවිතේ වරදින් වරදට යෑමට හේතුවක් බවට පත්වන්නට පුළුවන්. තවත් බොහෝ දේ ගැන කතා කරන්නට මත් වෙන්න අපිට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයෙන් අනතුරුව අපි යලිත් මෙලෙසට සම්බන්ධ වෙලා ලබා ගන්නවා ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් අපි ඊළඟ කොටසට ආවොත් කතා බහට පුණ්‍යකාමතා වේශයෙන් වංචක කුක්කුච්චය කියන කාරණාව අපට හුවා දක්වන්නට පුළුවන්. අපි ඒ ගැන ධර්ම විග්‍රහය ලබා ගමු. ඔව් දැන් පසුතැවීම මතුවෙන තව විදිහක් තමයි පින් කිරීමෙහි කැමැති බව. දැන් Tamanට පින්කමක් කරන්න බැරි වුනහම ඒ බැරි වෙච්ච එක ගැන තැවීම ඇති වෙනකොට අපිට හිතෙන්නේ දැන් මේ පින් කරන්නට තියෙන කැමැත්ත තමයි මගේ මනසේ වතු වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඒ ඒ කරන්න තියෙන කැමැත්ත නිසානේ අර බැරිවීම ගැන අපිට පොඩි දුකක් ඇති වෙන්නේ. ඉතින් ඒක එක්තරා සුබවාදී ආකාරයකින් අපේ මනස විසින් අපි පිළිගන්නවා. දැන් මේ කෙලෙස් ධර්ම දුර්වලකම් අපේ මනසින් අයින් කරන්න තියෙන ලොකුම බාධකය තමයි ඒවා යහපත් ගුණාංග හැටියට අප විසින් පිළිගැනීම. එතනදී මේ වංචක ධර්ම තමයි ලොකුම කාර්යභාරයක් කරන්නේ. ඒ කියන්නේ අපේ මනසින් දුර්ගුණේ ඉවත් කරන්නට නොදී ඒක සංරක්ෂණය කරන්න. වංචක ධර්ම ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් එතකොට දැන් පුණ්‍යකාමතාවේශයෙන් මතුවෙනකොට පින් කරන්න කැමති බව අපරාධයක් නෙමෙයි. ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි අවසානයේ පින් කරනු කැමති ස්වરૂපයෙන් පශ්චාත්තාපය තමයි මතුවෙන්නේ. දැන් ඒක මේ විදිහට නායක හඳුරෝ සිහිපත් කරනවා. පින් නොකොට කල හැකි අවස්ථාව ඉක්ම වූ ඇතමුන් කෙරෙහි පුණ්‍යකාමතාවේශයෙන් කුක්කුච්චේ 15. ඒ 15 වූ තැනැත්තේ තමා පෙර පින් කරන්නට සිතූ අවස්ථාවල් සිහි කරමින් මම මහ ධනක් දෙන්නට බලාපොරොත්තු වීමි. නමුත් නිවාඩු නොලැබුණු නිසා එය නොපුළුවන් විය. සිල් සමාදන් වන්නට බලාපොරොත්තු නමුත් අපේ ගෙවල කරදර නිසා නොපුළුවන් විය. යනාදී පින් කරනු කැමැති බවෙහි ආකාරයෙන් පසුතැවෙන්නේ. එතකොට දැන් Tamante කරගන්න බැරි වෙච්ච පින්කම් සම්බන්ධව අර විදිහට පසුතැවෙනවා දැන් පුද්ගලිකව තමන්ගේ යහපත පිණිස කරගන්න බැරි වෙච්ච දේවල් නැවත නැවත හිත හිතා ඉතින් අපිට අපි තරුණ කාලේ අපිට මෙහෙම කරගන්න බැරි වුණා අපිට හයිය හත්තිය තියෙන කාලේ සල්ලි තියෙන කාලේ නිරෝගිකම තියෙන කාලේ අපිට මේවා කරගන්න බැරි වුණා කියලා පසුතැවීම ඇති වෙනවා. එහෙම නැත්නම් අපි තව කෙනෙක් වෙනුවෙන් කළ යුතු දේවල්. අනේ අම්මා තාත්තට සලකන්න ඕන වෙලාවේ අපිට සලක ගන්න බැරි වුණා. එතකොට දැන් මේගොල්ලෝ මිය ගිහිල්ලා දැන් සලකන්න විදිහක් නැහැ. එතකොට ගුරුවරුන්ට සලකන්න ඕන වෙලාවේ ගරු කරන්න ඕන වෙලාවේ අපි අතින් ඒවා කෙරුණේ නැහැ. මෙන්න මේ විදිහට එක්කෝ අනුන් වෙනුවෙන් කරන්නට තිබුණු යහපතක් කරගන්න බැරි වුණා කියලා. එහෙම නැත්නම් තමන්ගේ යහපත වෙනුවෙන් කරන්නට තිබුණු හොඳ දෙයක් කරගන්නට බැරි වුණා කියලා ඒ පශ්චාත්තාපේ මතුවෙනවා. එතකොට මේ එන්නේ පසුතැවීමයි කියලා අපට දැනෙන්නේ නැත්තේ කුමක් නිසාද? අර කුසලයට තියෙන කැමැත්ත වගේ. දැන් කුසලයේ කරගන්න බැරි වුණා ඒ බැරි වුණ එක ගැන අපට කනගාටුවක් ඇති වෙනවා. ඒ කනගාටුව ඇති වෙන්නේ මම කුසල් කරන්නට කැමති කෙනෙක් නිසා. ඉතින් එතකොට දැන් මේවා අනිත් අයත් එක්කලා අපි කියන්න පටන් ගන්නවා. අනේ මෙහෙමයි මට මෙහෙම මේ කාලේ මෙහෙම කරගන්න බැරි වුණානේ. ඉතින් අපි ඒ කාලේ මෝඩ වුණානේ. අපිට මෙච්චර ප්‍රඥාවක් තිබුණේ නැහනේ. ඉතින් එහෙම කිය කියා දැන් වර්තමානයේ හුඟක් අපි ඔය වැඩිහිටි උපාසක උපාසිකාවන් ළඟත් මේ මේ මේ දුර්වලකම දකින්න. ඔබ වහන්සේ ඔය කියන කාරණා ටික ඇහෙනවා. ඔව් ඒ කියන්නේ නිරන්තරයෙන් ඇහෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ බණක් අහන්න ලැබුණාම ඒ බණ අහලා ඒකෙන් හිත පහදවාගෙන ಗುಣධම් වඩන්න පෙළඹෙනව නෙමෙයි. ඒකෙන් පසුතැවීමක් අනේ ඉතින් ඒ කාලේ අපිට මෙහෙම බණක් අහන්න ලැබුණේ ඒ කාලේ අපිට බණ අහන්න ලැබුණා. අපි ඒ කාලෙම ධර්මයට ඉතින් දැන් යොමු වෙන්න පුළුවන්. ඉතින් දැන් අහන්න ලැබුණාම නේ. දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් නමුත් ඒ අපිට තරුණ කාලේ මෙහෙම බණක් අහන්න ලැබුණේ අපි ළමා කාලේ මෙහෙම අහන්න ලැබුණේ එහෙම වුණා නම් අපි දැන් කොච්චර හොඳ වෙනවද ඉතින් දැන් මේ වයසට ගිහිල්ලා වලපයයි ගොඩපයයි කාලේ තමයි අපිට ධර්මයේ ලැබුණේ දැන් ඉතින් අපිට ඒක කරගන්න විදිහක් නැහැ නේ කියලා අර පුළුවන් ටිකක් කරන්න ආයෙත් පසුතැවීමක් ඇති කරගන්න ඉතින් අන්න ඒ විදිහට අපේ මනස තුළ ඒ දුර්වලකම් වර්ධනය කරන්නට ප්‍රධානම මාධ්‍යයක් හදනවා මේ පශ්චාත්තාපය විසින්. ඉතින් ඒක හැමතිස්සෙම සමාජය තුළ ඊටාම සංවේදී හොඳ ගුණයක් හැටියට තමයි ප්‍රකට වෙන්නේ තමන්ගේම මනස තුළ. අපේ හැමදෙරනේ දැන් තව දුරටත් මේ ගැන කතා කළොත් යම් කිසි විදිහකින් පසුතැවීම නැත්තම් අපි කතා කරන මේ පශ්චත්තාපයේ තවත් ස්වરૂපයකින් වංචක ධර්මයන්ට ගොදුරු වෙන්නට පුළුවන්. දැන් ශික්ෂාකාමතාවේෂෙන් වංචක කුක්කුච්චය කියන කාරණාව ඊළඟට මම මතු කරගන්නවා. හැමදෙරනේ මේ தත්ත්වය කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඔව් දැන් ඒ ඒ අපේ පසුතැවීම වෙන තවත් ක්‍රමයක්. දැන් එක එක ක්‍රමයක් කිව්වා කරුණා වේවේෂයෙන් මතුවෙනවා. තව ක්‍රමයක් තමයි පුණ්‍ය කාමතා වේශයෙන් මතුවෙනවා. තවත් ක්‍රමයක් තමයි මේ ශික්ෂා කාමතා වේශයෙන්. ඒ කියන්නේ අපි හික්මෙන්න කැමති, අපි හැදෙන්න කැමති අය. ඉතින් ඒකත් ඊටාම උදාර ගුණයක්. <laughs> තමන්ගේ අඩුපාඩු හදාගෙන සැකසෙන්න කැමති බව. හැබැයි ශික්ෂා කාමතා වේශයෙන් පසුතැවීම එනකොට ඒකෙන් හැදෙන එක නෙමෙයි වෙන්නේ, තව ටිකක් පිරිහෙන එක. දැන් නායකහමතුරු ඒ සම්බන්ධව සිහිපත් කරනවා. මෙය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි උපදන වංචක ධර්මයකි. ශික්ෂාකාමී ඌද ඇතැම් පැවිද්දෝ චිත්ත දුර්වලත්වය නිසාද, කෙලෙසුන්ට වසඟ නිසාද, නොදැනීම නිසාද ඇතැම් සිකපද බිඳගනිති. ඔවුන් කෙරෙහි සමහර විට මාගේ ශීලය සුද්ධද නැත. ශීලය බිඳීමෙන් මට පාපයක් වීද යනාදීන් ශික්ෂාකාමතාවයෙන් කොක්කුච්චේ පහළ දැන් අපි අර මුලින් සිහිපත් කළේ අර කතා ප්‍රවෘත්තියක්. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමකට සිදු වෙච්ච දේ. ඉතින් අන්න ඒ වගේ නායක හඳුරෝ සිහිපත් කරන්නේ බොහෝ කොට අර සීලය කැමැති ගුණධම් වඩන්න කැමති පැවිද්දන්ට ඉතින් පැවිද්දන්ට පමණක් නෙමෙයි බොහෝ කොට පැවිද්දන්ට ඒ తත්වය ඇති වෙනවා ගිහියාට වුණත් ඒ తත්වය මතුවෙන්නට පුළුවන්. තමන් සිල් රකින්න ගුණධම් වඩන්නට තියෙන කැමැත්ත නිසාම තමන් අතින් පුංචි දෙයක් වෙච්ච තැන පසුතැවීමට ලක් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මුගලන් අඟුලිමාල කුමාරයා මනුස් ගිහි කාලේ දහස් ගණනක් මිනිසුන් මැරුවා. එතකොට ඒ දහස් ගණනක් මිනිසුන් මැරීමේ අකුසල කර්මය විපාක දුන්නොත් ආත්ම කොච්චරක් විපාක දෙයිද? කල්ප ගණනක් විපාක දෙන්නට තරම් ප්‍රබල අකුසල් කරගත්තා. එතකොට ඒ සියලු අකුසල් කරගෙන උන්වහන්සේ ඒ සියල්ලෙන් නිදහස් වුණා. හැබැයි දැන් අරහා මුදුරෝ කොලයක් කඩලා ඒකෙන් අපාගත වුණා. දැන් එතන මොකද්ද මේ தත්ත්වය? ඒ තමයි කල වරද වරද හැටියට දැකගත්තොත් ඒන් මිදෙන්න පුළුවන්. හැබැයි කල වරද අනේ මට වැරදුනා මට මගේ අතින් වරදක් අකුසලයක් සිද්ධ වුණා කියලා ඒ විදිහට තැවෙන්න ගත්තොත් ඒකම වර්ධනය වෙලා අපි අපායට ගෙනියන්නට ප්‍රමාණවත් වෙනවා. එතකොට ධර්මයේ පැහැදිලි කරන මෙතන විශේෂම කාරණේ තමයි පව් කළාට කමක් නැහැ කියන එක නෙමෙයි. පව් කිරීම සුදුසු නැහැ, අකුසල් කිරීම සුදුසු නැහැ. හැබැයි මේ වෙනකොට Taman අතින් එහෙම දෙයක් සිද්ධ වෙලා නම් තියෙන්නේ. ඒ ගැන තැවුණයි කියලා ඒක අඩු වෙන්නේ නැහැ. දැන් අපි කරන්න ඇත්තේ ඒකෙන් නැගී සිටින්න අවශ්‍ය මහේශාක්‍ය බව ඇති කර ගැනීමයි. ඒකෙන් නැගිටින්න මහේශාක්‍ය බව ඇති කරගන්න නම් වරද වරද හැටියට දකින්න ඕන. දැකලා එතනින් නැගිටින්න ඕන. දැන් සහන් මහත්තයා සමහර කෙනෙකුට පසුතැවීම යහපතට උදව් වෙන්නත් ඇතැම් විට පුළුවන්. ඒ කියන්නේ ඒක ඍජුව උදව් වෙන්නේ නැහැ. පසුතැවීම කියන්නේ අකුසලයක්මයි. ඒක කොහෙත්ම කුසලයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර විට දැන් අකුසලය කුසලයට ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. සමහර විට කුසලය අකුසලයට ආසන්න හේතු වශයෙන් හේතු වෙනවා. අන්න ඒ විදිහට වක්‍රාකාරයෙන් මේ පශ්චාත්තාපය අපිට යහපතට හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ඔය තරුණ දරුව පිරිසක් දිනක් අපි සමග ධර්ම සාකච්ඡාවකට ඇවිදින් නිකන් සුහදව කතා කරනකොට එක තරුණෙක් අනිත් තමන්ගේ යාළුවා පෙන්නලා කිව්වා "හම්දුන්නේ මේගොල්ලන්ගේ තාත්තා ඉස්සර මේ දඩයමේ යනවා. දැන් නම් දඩයම යන්න දැන් සිල් ගන්න යනවා කියලා. පස්සේ <laughs> මම එකවරට ඇහුවා. ඉතින් දැන් ඇයිද දඩයම යන්නේ නැත්තේ කියලා මම ඇහුවා. අහපුවාම අර ඒ අදාළ තරුණයා කතා කරලා කිව්වා නෑ හැමදෙන්න ඉතින් අපේ තාත්තා ඉස්සර යාළුවොත් එක්ක එකතු වෙලා මේ දඩේමේ ගියා දිගටම ඉතින් එයා ඒක පුරුද්දක් හැටියට කරගෙන ගියා එක දවසක් එහෙම ගිහිල්ලා රැයක් එළි වෙනකම්ම බලා ඉඳලා එකම සතෙක්වත් නැතුව දැන් හිස් සතින් gedare එනවා. gedare එන්න එනකොට දැන් අර කැලේ ඉඳලා එළියට ගම්මානයට එන ඒ කැලේ සහ ගම එකට එකතු වෙන ඒ අයින තීරුවේදී එහෙම නැත්නම් ඒ මායිමේදී මේ අය දකිනවා මේ හරකෙක් බැඳලා ඉන්නවා ගහක. ඊට පස්සේ දැන් යන්තම් එළියත් වැටිගෙන එන වෙලාව. ඊට පස්සේ අර එක්කෙනෙක් යෝජනා කරන දැන් මේ තරුණයාගේ තාත්තා නෙමෙයි වෙන කෙනෙක් යෝජනා කරනවා මේ රැයක් එළි වෙනකන් අපි මේ කුරුමානම් අල්ලල්ල ඉඳලා එක සතෙක්වත් මේ අපිට මරා ගන්න බැරි වුණා දැන් ඉතින් හිස් සතෙන් නම් ගෙදර යන්න බෑ කියලා වෙරලා මේ මිනිස්සයා අර හොඳ කැපෙන මන්නයක් අරගෙන ගිහිල්ලා අර ගහේ බැඳලා ඉන්න හරකා පන පිටින්ම ඒ සතාගේ පස්සගාත කපා ගන්නවා එතකොට අර අර ගවයා ඉතින් මරහඬ තලමින් කෑ ගහගෙන එහෙම පැත්ත වැටිලා දැන් ලේ ගලාගෙන යනවා. දැන් මේ තරුණයාගේ තාත්තා මේක බලාගෙන හිටියා. එතකොට බලා ඉඳලා ඔහුට බරපතල චිත්ත පීඩාවක් ඇති වුණා ඒකේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඔහුට දැන් මතක් වෙන්නෙම අර ගවයා කෑ ගහපු හැටි, ලේ පෙරාගෙන වැටුණු හැටි, අර පන පිටින්ම පස්සගාතේ කපාගෙන ආපු හැටි. දැන් ඔහුට බරපතල පසුතැවීමක් ඇති වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් ඔහුට මතක් වෙනවා අර දැන් මීට ඉස්සෙල්ලත් අපි සත්තුන්ට වෙඩි තිබ්බහම ඒ සත්තුත් මෙහෙම නේද දුක් විඳිනව ඇත්තේ. දැන් අර කරපු හැම එකක් ගැනම මතක් වෙවි මතක් වෙවි බරපතල පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඉතින් දැන් මේක ඔහුට දරා ගන්න අමාරුයි. ඊට පස්සේ ඔහු එතන ඉඳන් කල්පනා කරනවා දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ඊට පස්සේ ඔහු බණ අහන්න පටන් ගත්තා. ඊට පස්සේ සිල් ගන්න පටන් ගත්තා. මේ විදිහට අනුක්‍රමයෙන් ඔහු ක්‍රමානුකූලව ಗುಣධම් වඩන්න ඕන. දැන් එතකොට ඔහු ಗುಣධම් වඩන්න යොමු වෙන්නේ අර පශ්චාත්තාපය නිසා. ඒ පශ්චාත්තාපය අකුසලයක්. නමුත් ඒ පශ්චාත්තාපය දරා ගන්න බැරි වෙනකොට ඒකෙන් අපට අපේ හෘද සාක්ෂියට එකඟ නැහැ නේක. ඒ නිසානේ පසුතැවෙන්නේ. එතකොට මේ පසුතැවීම අපට සමහර විට කුසලයකට නැඹුරු වෙන්න යම්කිසි පසුබිමක් හදන්නට පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ පසුතැවීම හොඳයි කියන එක නෙවෙයි. ඒ පසුතැවීම හේතු කොටගෙන අපි සෙව්වොත් බැලුවොත් ඇයිද මට මේ පසුතැවීම ඇති වෙන්නේ? ඇයිද අද මම මේ දුක් විඳින්නේ? ඒ මට මේ මගේ අතින් මේ වරද සිද්ධ වෙච්ච නිසා. එහෙම නැත්නම් මට මේ යහපත කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒක හරියට Taman තේරුම් ගත්තොත් ඒකම හේතුවක් වෙනවා යහපතට පැමිණෙන්න. දැන් අපි තව පැත්තක් දකිනවා යම්කිසි කෙනෙක් අකුසලය නොසලකා හරිනවා නම් ඒතනත්තාට ඔය කඩයිම ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බෞද්ධ නොවන වෙනත් ආගම්වල අය, දේවවාදී ආගම්වල අය සමහර කෙනෙක් හිතනවා දෙවියන්ට පූජා කරන්න සතෙක් මරුවට කමක් නැහැ. තමන්ට කෑමට ගන්න සතෙක් මරුවට කමක් නැහැ. එතකොට ඒ විදිහට ඒගොල්ලෝ ඒකට යම් යම් සාධාරණ අදහස් ආකල්ප ඇති කරගන්නේ. එතකොට දැන් තමන්ගේ ආහාරය සඳහා සතෙක් මරුවාම ඒ මනුස්සයාට පසුතැවීමක් නැහැ. දෙවියන් වෙනුවෙන් කියලා සතෙක් මරුවාම මේ මනසට පසුතැවීමක් නැහැ. ඒතර පසුතැවීමක් නැතිකම නිසා ඒ තනත්තා අර පශ්චාත්තාපයෙන් කරගන්න අකුසලයේ කරගන්නේ නැහැ. දැන් බෞද්ධයෙක් තමන්ගේ ආහාරයට සතෙක් මරුවා වුණත් දෙවියන්ට පූජා කරන්න හෝ බිලි පූජාවකට සතෙක් මරුවා වුණත් බෞද්ධයට යම් පසුතැවීමක් ඇති වෙනවා. එතකොට සාපේක්ෂව බැලුවොත් අර අබෞද්ධයට වඩා බෞද්ධයා වව් කරගන්නවා. ඇයි? අබෞද්ධයා පාපය කළා ඒක ගැන තැවෙන්නේ බෞද්ධයා පාපය කරලා ඒ ගැන සිය දහස්වර පසුතැවෙන. එතකොට ඒක වර්ධනය වෙනවා. ඉතින් එහෙමනම් අපි කරපු පාපය ගැන අමතක කරලා දැමීම සුදුසුද? ඒකත් සුදුසු නෑ. මොකද අමතක කරලා දැම්මහම අර බෞද්ධයා පසුතැවිලා පසුතැවිලා අකුසලයේ වැඩි කරගත්තට ඒ චිත්ත පීඩාව නිසාම අර තරුණයාගේ තාත්තා වගේ ඒ වරදින් මිදෙන්නට මගක් හොයන්නට පුළුවන්. හැබැයි අනිත් පුද්ගලයා පසුතැවෙන්නේ නැති නිසා ඔහු ඒකෙන් මිදෙන්නට මඟක් හොයන්නේ නැති වෙන්නට පුළුවන්. දැන් මේ විදිහට ජාතක කතාවලත් මේ සිද්ධිය මේ විදිහෙන් පැහැදිලි කරනවා. සරියුත් මහරහතන් වහන්සේගේ පෙර ආත්ම භාවයක් පිළිබඳව දැක්වෙනවා ධම්මදජ ජාතකේ. එතකොට එහි කියවෙනවා උන්වහන්සේ ඒ ආත්ම භාවයේ මධ්‍ය ලෝලී මාංශ ලෝලී රජෙක් හැටියට රජ කෙනෙක් හැටියට ඉන්නවා මත් පැනටයි මාංශයටයි ගිජුයි. ඊට පස්සේ හැමදාම ආහාර අනුභව කරන්න ලෑස්ති වෙනකොට මත්පැන් පානය කරලා තමයි ආහාර ගන්න එන්නේ. ඉතින් එතකොට අනිවාර්යෙන් මස් තියෙන්න ඕනේ. දැන් ඔහු මත්පැන් පානය කරලා එක දවසක් අනුභව කරන්න එනකොට මස් නැහැ. එදා පොය දවසක් නිසා මස් හොයාගන්න විදිහක් නැහැ. දැන් එතන රජමාලිගාවේ මාංශ මරන්නෙත් නැහැ, වෙළඳපළෙත් නැහැ. ඒ නිසා එදාට මස් නැහැ. ඊට පස්සේ දැන් බිසව දන්නවා අනිවාර්යෙන් මස් නැති වෙච්ච ගමන් මෙතන මහා ගෝරනාඩුවක් ඇති වෙනවා. ඊට පස්සේ ඇය මොකද කළේ? පුංචි අතදරුවෙක් ඉන්නවා රාජකුමාරයා. අතදරුවත් අරගෙන අර රජ්ජුරුව කෑම කන මේ භෝජන ගන්න මේසෙ ළඟට ආවා. ආවට පස්සේ දැන් රජ්ජුරුව සුපුරුදු විදිහට මස් බැලුවා මස් නැහැ. ඊට පස්සේ ඒ ගැන කලබල වෙනකොට දේවිය මොකද කළේ? අර සොරතල් දලුවා මේ නලව නලව හුරතල් කර කර අතන්ට අරගෙන ගියා අර මානසිකත්වය වෙන අතකට යොමු කරන්න. නමුත් සිද්ධ වුණේ ඒක නෙමෙයි රජ්ජුරෝ කුපිත වෙච්ච ගමන් මස් නැහැ කිව්ව ගමන් මොකද මස් නැත්තේ මේ තියෙන්නේ කියලා අර දේවිය වඩාගෙන ඉන්න අර කිරි දරුවා ඇදලා ගත්තා. ඇදලා අරගෙන එහෙම බෙල්ල අඹරවල අර දරුවා මරලා අරක් කැමියට කතා කරලා දුන්නා උයාගෙන එන්න ඊට පස්සේ ඉතින් රාජානනේ ඉතින් අරක් කැමියට කරන්න දෙයක් නැහැ ගිහිල්ලා අර තමන්ගෙම රජ්ජුරුවන්ගේම පුතාගේ මාංශය උයලා ගෙනත් දෙනවා. ඊට පස්සේ අනුභව කරනවා. අනුභව කරලා ඉවරලා ඊට පස්සේ පැත්ත වැටලා නිදා ගන්නවා. නිින්දෙන් අවදි වුණාට පස්සේ වෙර හිඳිලා ඊට පස්සේ දරුවා හොයනවා. දරුවා හොයනකොට ඉතින් අනිත් ඔක්කොම අඬ අඬ සිද්ධිය කිව්වා. එතකොට ඒකෙන් තාත්තා කෙනෙක් හැටියටත් රජ කෙනෙක් හැටියටත් ඔහුට බරපතල පශ්චාත්තාවයක් ඇති බරපතල කම්පනයක් ඇති වෙනවා. එතකොට මේ කම්පනයත් එක්කලා එතකොට ඔහුට ඇති වෙන්නේ පසුතැවීමක් තමයි. හැබැයි මේ පසුතැවීමත් එක්ක ඔහු ඊට පස්සේ බුද්ධිමත්ව ආවර්ජනා කරනවා මොකක් නිසාද මගේ අතින් මේ වගේ අපරාධයක් වුනේ. එතකොට එහෙම සොයනකොට ඔහුට දැනෙනවා මේ මත්පැනට ඇබ්බැහි වෙච්ච නිසා තමයි මට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත තේරුම් ගන්න බැරි එහෙමනම් මම නැවත සසර වසනාතෙක් කිසිම දවසක මම මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට ඒ භවයට විතරක් නෙමෙයි චිත්ත අධිෂ්ඨානය. සසර වසනාතුරු මම මත්පැන් පානය කරන්නේ. එතකොට ඊළඟට ඒ ජාතකයේම කියවෙනවා ඒයින් පස්සේ ඉපදිච්ච ඉපදිච්ච කිසිම ආත්ම භාවයක ඒ චරිතය මද්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ සාංශාරික ගුණයක් හැටියට ඊට පස්සේ ප්‍රගුණ කරගෙන යනවා. ඉතින් මෙතරම් බලවත් එක භවයකට විතරක් නෙවෙයි මුළු සසර ගමනටම ප්‍රයෝජනවත් වෙන ප්‍රබල චිත්ත අධිෂ්ඨානයකට ආවේ මොකක් නිසාද? අර ඇතිවෙච්ච පශ්චාත්තාපයත. හැබැයි ඒකෙන් අපි වරදවා තේරුම් නොගත යුතුයි පසුතැවීම හොඳයි කියන එක නෙමෙයි. ඒ පසුතැවීමටම වහල් වෙන්නේ නැතිව ඒ ඇතිවෙච්ච පශ්චාත්තාපය සහ කම්පනයත් එක්කලා බුද්ධිය අවදි කරගෙන ප්‍රඥාව අවදි කරගෙන නුවණින් පරීක්ෂා කරලා බලලා එතනින් ගැලවෙන ක්‍රමයක් හෙව්වා. එහෙම සොයපු නිසා තමයි එතනට යොමු වුනේ. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට සසරේ ගුණය සහ නුවණ පුහුණු කරලා තියෙන කෙනෙකුට යම් කළ වරදක් පිළිබඳව ඇති වෙන පශ්චාත්තාපය යම් පදනමක් වෙන්නට පුළුවන් ප්‍රබල චිත්තඅදිෂ්ඨානයකට යොමු වෙන්න සහ නැවත කිසිදාක ඒ බඳු වරදක් අකුසලයක් නොකර සිටින්නට. හැබැයි එහෙම වෙන්නේ පසුතැවීම විතරක් නිසා නෙමෙයි ඒ පසුතැවීම පාදක කොටගෙන ඒ චිත්ත පීඩා පාදක කොටගෙන සිහිය නුවණ අවදි කරගන්නට පෙළඹුණොත් පමණයි. ඉතින් මේ විදිහට ශික්ෂාකාමතාවේශයෙන් යම් කිසි කෙනෙකුගේ මනසේ ඒ වංචක කුක්කුච්චය එහෙම නැත්නම් පසුතැවීම ඇති වුණොත් ඒ තනත්තාට තමන්ගේ ශික්ෂා ගරුක බව නිසයි මම මේ පසුතැවෙන්නේ කියලා ඒකෙම එල්ලිලා හැඟීම් වලට වහල් වෙලා තැවි තැවි ඉන්නවා. ඒක නෙමෙයි කල යුත්තේ. අපි බුද්ධිමත්ව කරන්න ඕන කරන්නේ ඇත්තටම අපි තුල ශික්ෂාකාමීත්වයක් තියෙනවා නම් ගිය දේ ගැන තැවි තැවි ඉන්න එක නෙමෙයි කරන්න ඇත්තේ ඉදිරියට ශික්ෂණය වෙන්න. ඉදිරියට නිවැරදි මාර්ගයට එන්න මම මොකද්ද කරන්න ඕනේ? ඒක තමයි වඩා බුද්ධිමත් ඉවර. ඒ නිසා බුදුදහමේ කියා දෙන ප්‍රධානම පණිවිඩය තමයි වරදක් කළාම ඒක නොසලකා හැරීම සුදුසු නෑ. වරද කුඩාය කියලා පුංචිය කියලා මාප්පමඤ්ඤේත පාපස්ස කුඩා පාපේවත් නොසලකා හරින්න එපා. එයි උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. පූරති බාලෝ පාපස්ස තෝකතෝකම්පි ආචන. එතකොට වතුර බින්දුව බින්දුව වැටෙන තැනක බඳුනක් තිබ්බොත් කවදා හරි ඒක පිරෙනවා. ඒ වගේ පව් කරන තැනත්තා පොඩි පොඩි පව්කම් කරගත්තත් ඔහු පාපතරයෙක් වෙනවා. පාපයෙන් පිරෙනවා. පෞකාරයක් වෙනවා. ඒ නිසා පුංචි වරදවත් නොසලකා හරින්න එපා. හැබැයි ලොකු වරදක්වත් හිත හිතා තැවෙන්නත් එපා. මොකද එහෙම තැවුනොත් ඒ පශ්චාත්තාපේ හේතු කොටගෙන ඒ කුක්කුච්චේ හේතු කොටගෙන ඔහුගේ වරද උපාදාන වෙනවා. එය ආචීර්ණක කර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කළ අකුසලයේ නැවත නැවත හිතන්න හිතන්න තැවෙන්න තැවෙන්න ඒක මනසට හොඳට හුරු පුරුදු පාප කර්මයක් බවට පත් වෙනවා. අපට කුසලය හෝ අකුසලය ආචීර්ණක ආචීර්ණක කියන්නේ වඩා පුරුදු වඩා පළපුරුදු. ඒතකොට පළපුරුදු වෙන්නට කරුණු දෙකක් හේතු වෙනවා. නැවත නැවත කිරීම හෝ නැවත නැවත සිහි කිරීම. කුසලයක් නැවත නැවත කරනවා නම් ආචීර්ණක කුසලයක් වෙනවා. කළ කුසලයේ නැවත නැවත නුවණින් සතුටින් සිහි කරනවා නම් ඒත් ආචීර්ණක අකුසලයේ නැවත නැවත කරනවා නම් ආචීර්ණක අකුසලයක් වෙනවා. කළ අකුසලයේ නැවත නැවත පසුතැවීමෙන් සිහි කරනවා නම් ඒත් ඒක මනසට හුරු පුරුදු ඇබ්බැහි වුණු අකුසලයක් බවට පත් ඒ නිසා කොච්චර බරපතල අකුසලයක්වත් Taman කොච්චර ශික්ෂාකාමී ගතියෙන් යුක්ත වුණත් කරුණාවෙන් යුක්ත වුණත් කළ අකුසලය ගැන නැවත නැවත තැවීම සුදුසු නෑ යම් මොහොතක Tamanට පශ්චාත්තාවපයක් ඇති වෙනවා නම් ඒ පශ්චාත්තාවපේ පාදක කොටගෙන අපි ප්‍රත්‍යවේක්ෂණයකට යා යුතුයි කවර හේතු ප්‍රත්‍ය නිසාද මගේ අතින් ඒ වරද සිද්ධ වුනේ කියලා සොයලා බලලා ඒක සාධාරණීකරණය කරන්නට හෝ Tamanව ආවරණය කරගන්නට හෝ මගේ අතින් ඒ වැරද්ද වුනේ මේ මේ හේතු නිසායි කියලා හිත සනසා ගන්නට නෙවෙයි අපි විවෘතව සිහියෙන් නුවණින් ඒ සිද්ධ වෙච්ච වරද ගැන අඩුපාඩුව ගැන සොයලා බලලා නැවත ඒ බඳු වරදක් සිදු නොවන්නට ක්‍රියාත්මක වීමයි බුදුදහමේ පෙන්වන ඊටාම වැදගත් ධර්මානුධර්ම ප්‍රතිපන්න ක්‍රියාවලිය. ඊළඟට යම් කුසලයක් Tamanට කරගන්න බැරි වුණා කියලා පශ්චාත්තාවපයක් ඇති වෙනවා නම් ඒක මොන මට්ටමේ කුසලයක් වුණත් පසුතැවීම සුදුසු නැහැ. ඇයි මට ඒ කුසලය කරගන්න බැරි වුණේ? ඇයි මම එතනදී ප්‍රමාදී වුණේ කියලා හිතලා බලලා ඒ ඉක්ම ගිය කාරණේ ගැන තැවෙන්නේ නැතුව ඉදිරියට හැකි පමණට ඒ බඳු කුසල් කරගන්නට මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද පසුබිම හදාගන්නේ කොහොමද කියලා සක්‍රිය වීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක තමයි බුදුදහමේ පෙන්වා දෙන ක්‍රමය. දැවි තැවෙන සිත් නිවි පහන් වන දිනක් උදා වේවා. එය තමයි අප අද පටන් පතන එකම පැතුම. හේතුව ඔබ සිදු කළ අකුසලය ගැන හෝ ඔබට සිදු කරන්නට නොහැකි වුණු කුසල කර්මය ගැන පසුතැවෙනවා නම් ඔබ වැඩි දුරටත් තව දුරටත් කරගන්නේ පව් රැස් කර ගැනීමක්. ඉතින් අපේ හාමුදුරුවනේ අද දවස පුරාවට අපි පුරා හෝරාවකට ආසන්න කාලයක් මේ පිළිබඳව කතා කළා. පසුතැවීම, පශ්චාත්තාපය, කුක්කුච්චය කියන කාරණාව. ඉතින් අද දවසේ අපට ලැබී තිබෙන කාල සීමාව අප ඉක්මවා යනවා. ඉතින් ඒ නිසා විටක දැන් මේ බව කී විටත් ඔබට පසුතැවීමක් හිතට එන්නට පුළුවන්. නමුත් ඒ අකුසලයක් වෙනවා. ඒ නිසා පසුතැවෙන්නට එපා. යලිත් අප ඊළඟ සතියේ තවත් දහම් කරුණු ඔස්සේ වැඩි දුරටත් තව දුරටත් කතා කරන්නට සාකච්ඡාවට බඳුන් කරන්නට ඔබ හමුවට එන්නට සූදානම් වෙනවා. ඒ මතයෙන් අද දවසෙත් සුපුරුදු විලසට අප ඉතාමත්ම ගෞරවණීය ලෙසට নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. අද දවසෙත් අප කෙරෙහි අනුකම්පාවෙන්, රට කෙරෙහි, ගම කෙරෙහි අනුකම්පාවෙන් සදහම් දෙසුමට මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමින් වහන්සේ අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්දයන් වහන්සේට අපේ හැඳුරුනේ බොහොමත්ම පිං ඔබ වහන්සේට අපත් සමගින් සම්බන්ධ වුණාට අද දවසේත් මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණාට. ඉතින් අද දවසේත් මේ වැඩසටහනට බැතිබර අනුග්‍රහයගෙන සියලුම අනුග්‍රහක බවතුන්ට ස්තුතිවන්ත වෙනවා. සියස මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අප ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි ඔබට මේ වැඩසටහන YouTube නාලිකාව ඔස්සේ සියස YouTube නාලිකාව ඔස්සේ නරඹන්නටත් හැකි බව යලිත් මතක් කරමින් වැඩසටහන අදට මෙලෙසට නිමවටපත් කරනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක්ම වේවා.